ඊ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් කමටහන් සුද්ධ කිරීමකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ඉංග්‍රීසි ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරමු. අවසරයි බන්තේ. This two questions pertaining to meditation and one general question. Dear Venerable Bhante, I have been really struggling with tiredness on this retreat. I have been drinking coffee and tea and doing walking meditation to stir up my energy, but I still have found myself nodding off during sitting meditation or drifting into a dreamlike state and losing my focus on the breath. Please, can you offer some suggestions for this problem with metta? So, the, this is about uh, the sleepiness. Whenever mind, our mind is agitated by hate or lust, we never feel the, uh, sleepy. Our mind is very alert. Whenever the lust and the desire, uh, the hate, reduce to a certain extent the ignorance appear, the, the, the third element, and that appear like a uh, laziness, lethargic, uncertainty kind of thing. So you have to understand whether this laziness is uh, just escapism or due to kind of mindfulness whereby hate and uh, lust reduces, therefore uh, this laziness comes. So how to trace it? How to understand is this laziness or uh, sloth and torpor uh, with is it as a defilement or as it as uh, or as it as as it an achievement? It's very difficult. One way, who Pandita Sayadaw uh, came out with this. whenever you wake up from the sleepiness, you have to check whether it is waking into the primary object or wandering mind. If it is awakening, uh, waking into a primary object or your posture, that is not a defilement, but it is a kind of a escaping mind or, or other directed mind. So you have to, whenever you wake up, you have to understand where the mind is going. If it is in the astray object or bewilderment or, or wandering thoughts, this you can attribute it as a sleepiness or sloth and topa. But if it is uh, when you are walk, awake, uh, walking after this uh, dizziness, again if you are coming back to this walking posture or in the sitting, after the drifting, after the sloth and topper, of the slimy mind, if you are coming back to the primary object, that's sitting or uh, your in-breath and out-breath or are rising and falling, if that is the primary object, that's a very interesting thing to you to note. Without informing that part, very difficult to give a, uh, directives or guidance or therefore uh, report or try to see after this sloth and we where the mind come back and land. Venerable Bhante, these are my experiences during today's sitting meditation. As I sat down, I observed my posture and said, I am sitting here and now. Then I started to notice my breath rising and falling. Soon after, I noticed some sound appearing. I was conscious that my brain is trying to identify this appearing sound. First, it identified as grumbling sound of a stomach, then thundering sound of sky, and finally identified it was an airplane. I found it fascinating how the brain tries to recognize and sort things soon after they catch rupa from any of the senses. I was able to observe this thought process step by step, then back to rising and falling, and noticed the small pause between the two. A few minutes later, a sound appeared louder than usual. It was the sound of a crying baby. I observed how each cycle of crying sound appeared and disappeared. As you advised, I was observing it with thin slicing of time like how you made us listen to singing. Uh, don't know what the word is. Singing bowl in Satipasala. I carefully listened to each cry cycle fading away and a small period of silence before next cycle started. I was glad to notice the silence between each appearing and disappearing sound. Before knowing this technique of mindfulness, I always got annoyed when a baby cried as it went on and on continuously. But now I was able to notice it well and appreciated the sound of silence between them. Connecting the dots, I realized it's the same thing we observe in each breath, which was a very neutral object. It made me realize in every rising object there is a state of nothingness, full of calm. We just have to be mindful enough to notice that. I felt more awake and mindful during this period where the baby was crying. I remained calm and happy. I really wanted to share this experience, these experiences, that your techniques and guidance have truly been fruitful. Every retreat I participated, I learned something amazing from you, and all the jokes you made will always echo in my mind and make me laugh alone, making my friends think I've gone mad. Bante, I will miss you dearly, your talks full of wisdom with hilarious jokes. Every time, every time made me want to clap and laugh. I'm determined to practice mindfulness in daily activities as, as well as one hour meditation before I go to uni studies. I especially thank my dad and mum for guiding me to this noble path and for you, Bante. I am truly grateful to you for your for guiding and leading us all to the one and only path to liberation. May you have all strength and good health to spread this message of Buddha to the world, being an example yourself. May you attain the supreme bliss of Nibbana in this very life. So this is the what you call discretion, discriminated or delimited understanding. You take each and everything as a particle or pixel, uh, they come completely independent. The storytelling and fabrication is completely mind-made. So if you try to understand the situation as particles and the pixels, that is called a thin slicing of time, and you can see they are they are not making a uh, story, they are different episodes. And our mind is jumping forward and make a kind of a fabrication, kind of a storytelling and that story is the one creating defilements. These pixels, these particles never make any defilements. They are not asking any interpretation also. They come and disappear by its own way. But our mind is feel it is not enough, unsatisfactory. It wish to make dots are connected and make a line diagram. Sometimes uh, pain, play, painting, sometimes 3D, and then make it stories. So therefore, when the mind become very, or <coughs> oh, mind go prepared <coughs> to see to see things as they are, that's, uh, they are very discreet each other. So therefore, when and where, theoretically, when you are learning uh, inside knowledges, the first one is called Namarupa Paricheda Jnana, discriminating the mentality and physicality. Mentality is the one storytelling part, fabrication. The physical part is they are different energy waves completely independent. Whenever the energy wave make a story like chain thoughts and train thoughts and give interpretation, it makes so emotional, it becomes so ethical, becomes so aesthetic, and then that is the, your creation. So the day you understand the basic particles and the, the pixels, you can make anything out of that. If you call this particle and the pixels as a sound, it becomes like a sound. If you look at it as a light, it appear like light. It appear like a lightness, appear like lightness. It appear like limited or limitless. Whatever it may be, you are the one giving the interpretation that particles have no any message as such. It is not inflicting anything. You are the one making. So the, the day you understand how to look and not to interpret, ditte dittamattam bhavishyati, you see it and stop at that seeing level. Hearing and stop at the hearing level. No storytelling then your capacity is enormous. And each time you become rejuvenated. You become like a childlike. It is not childish, it is childlike. So that is the what the Buddha is giving. That is the energy or that is the uh, catas, cat, the rousing catalytic effect which everyone is having. But everyone love the, the story, one's own story than the particles. So they, they, they, they, they can, but they never go to the particle, they are uh, proliferating their story, are fabrication. So when you are listening to someone, also you have to be carefully understand what is the, the real essence and how much fabrication is happening. And when you are also talking, Try to short and sweet. Short to the point. All the other exaggerations are rather miscommunicating than communication. It is not among two people, even within your brain itself, this kind of a miscommunication is there. So, the one way of the advice is pretty discreet. Ditte dittamattam bhavisati. When you see, stop at that level. Don't go on, keep on uh, proliferating, storytelling. And you can see it is such a simple thing. It is easy to say than practicing. So when you keep on doing what happens is, uh, and the other thing is when and where you try to see the particles and the pixels and the episode as such, you can't entertain it. It began dry. It began distance. It began monotonous. So we entertain our own fabrication our own storytelling and that is what we call poetic language and the aesthetic part, painting, uh, other all the kind of creativity. So they are <clears throat> really sending the mind mad. But if you know it, it as a fabrication, no harm. So therefore this is a kind of way of discretion or discrimination or delimitation Uh, this is a kind of a thing to get uh, distant from anything maximize it as much as possible. It is kind of a reductionism, but uh, that is, you have to use it, this as a tool at the beginning. Mike එක ලං කරලා කතා කරන්න මේ වගේ තියාගෙන අවසරයි වෙනරබල් මයික් එක මේ විදිහට තියාගන්න ah yes අවසරයි venerable bante What is the difference between concentration and mindfulness? Why and how con- does concentration lead to stress slash tension, and mindfulness lead to relaxation? Please explain. Teruan Sarnai. So they are two mental concomitants. The commentary exegesis and Abhidhamma Deshes, there are 52 chetasikas. They are standing by itself differently. The sati is mindfulness and samadhi is translated as concentration. There are two functions they are doing. The samadhi, the concentration or one-pointedness is very, very magnetizing. It is uh, magnetic. So therefore the attachment can happen. So any addicted person, this is what happens. Ultimately, uh, when it is becoming addicted, so become a slave to that situation. It is of course more thrills and frills than mindfulness. Mindfulness is very boring, very monotonous, and it is not self-advertising. It is not extrovert. It is internally only happening. So therefore your striving is necessary for the mindfulness. So whenever you give mindfulness, it comes to the middle path rather than to the the, that magnetizing part of the concentration. So whenever you understand that two different things, they are doing two different functions, the natural tendency is uh, to give more marks to the concentration because it is give thrills and thrills. But the mindfulness is very dry, so therefore your uh, motivation must be there to mindfulness to develop. So before the Buddha or before the enlightenment, the concentration well recognized. And there were a lot of astrology, uh, Ayurvedic, the deep understanding, extrasensory perception and everything. It's the miracle of concentration. But take the concentration and keep it under the surveillance of mindfulness is the function the Buddha did. And then onward, the mindfulness, the, the concentration, you don't allow concentration to take you for a ride. Whenever it is concentration going to take you for a ride, mindfulness mark it and say, now you are biased. If you go to the concentration, the energy aspect will, will be undermined. So keep the mindfulness and so that it will maintain concentration and the energy aspect balance. So that is a kind of a, a revolutionary thing the Buddha introduced to the human evolution. And that is why the Buddha says, Ekhaino ayam bhikkave go sattanam visuddhya. I see only one, one and the only way for the purification of the mind. That's the four kinds of mindfulness. And my personal experience is, the continuity of mindfulness is the concentration. If the mindfulness thought moment is continue to happen, it gathers the momentum, that momentum is called concentration. So you have to understand, whenever you associate one particular object for a longer time, when, when you become mindful on the one particular object or thought moments consecutively, the concentration gathers the momentum. But all the time you must know, you must appreciate, see through concentration and look into the mindfulness. That is the most difficult part. When the concentration happens, let it grow, no problem, but see through it and uh, check whether you are mindful. Otherwise, concentration can take you for a ride. Okay, we are now going to go to single Questions? තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට කමඨහන් වාර්තා 13ක් තියෙනවා භාවනාව පිළිබඳ 9යි වෙනත් ඒවා 4කුයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස මෙය මෙවර මාගේ ප්‍රථම කමඨහන් වார்த்தාවයි මා කලක් සිට ආනාපාන සති භාවනාව වඩන අයෙක්මි රිට්‍රීට් කීපයකටම සහභාගී වී අත්දැකීම් ඇත්تمي දිනකට අඩුතරමින් පැයක්වත් භාවනා කරමි පරයන්කේදී මූලික කමඨහන ලෙස හුස්ම රැල්ලේ වැයවීම දෙස අවධානයෙන් සිටිමි සිත සතිමත් වී සමාධිමත් වන විට මාගේ කය ගිනි උඳුනක් උඩ සිටිනවා වැනි තත්වයක් බොහෝ කාලයක් පැවතිනි. මේ භාවනාවේ ඵලයක් ලෙස දැන සිටි නිසා එයට කැමැත්තක් හෝ අකමැත්තක් නැතුව සිටීමේ. දැන් එය දැනෙන්නේ ඊතා කලාතුරකිනි. නිතරම මෙන් මාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වී සිත ලෙහෙසියෙන්ම තැම්පත් වුවත් මාස කීපයකට පෙර සිට මේ අවස්ථාවේදී මාගේ සිතට මුහුදු රැලිමෙන් සිතුවිලි නැගී යන තත්වයක් පැවතුණි. ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීම වලදී මෙවැනි විටක පැත්තකට වී සිතුවිලි දෙස බලා සිටින ලෙස දී තිබූ උපදෙස් අසා තිබුණ නිසා මෙම වැඩමුළුවට පැමිණෙන තෙක් එසේ කළමි. ඉවරයක් නැතුව නැගෙන සිතුවිලි ගැන ඉඳ හිට සිතේ අසතුටක් පැන නැගුණද පැන නොනැගුණාද නොවේ. පරයන්කේදී කයට දැනෙන වේදනා විනිවිද ආනාපානයට සහ ඉරියව්වට සිත යොමු කළ හැකිය. බොහෝ විටක පරයන්කේදී මම මෙතන ලෙස මෙනෙහි කරන විට දැනෙන්නේ හිස මුදුනින් ඉහළට නැගෙන ශක්තියක් මෙනෙහි කරන ලෙසිනි. මෙවර දින කීපයකට පෙර මාගේ හුස්ම ගෙවි ගිය පසු සිතට නැගෙන සිතවිලි අතරින්ම ക്ഷേම භූමියක් වැනි වූ ප්‍රදේශයක් කෙමෙන් මතුවන්නට විය. එය ඔබ වහන්සේ වරක දේශනාවකදී පැවසූ ආකාරයෙන් වතුර මතු පිට ඇති පාසීවත් කිරීමෙන් පිරිසිදු වතුර මතු වීමක් වැනිය. තවද එසේ පැන නැගුණු ඊටාම තැම්පත් කැළඹිලි රහිත සැපක් හෝ දුකක් නැති తত্ত্বය මට දැනුනි. මෙය මාගේ හොඳින් දැන හඳුනන තැනක් ලෙස මෙය මා හොඳින් දැන හඳුනන තැනක් ලෙසය. මුල් පරියංක කීපේදීම මේ తত্ত্বය මට නැවතත් දෙනෙත් පියාගත් සැනින් ඉබේම දක්නට ලැබේවි සිතන තරමින් මගේම වී මා ළඟ තිබුණු දෙයක් ලෙස හැඟිනි. ඒ අසීමාන්තික පරාසයක පැතිරී තිබුණි. නමුත් එය සෑම විටම උපයා ගත යුතු විය. වරක් දෙවරක් ඒ ඒ අපේක්ෂාවෙන් සිටියද සිතවිලි ගොන්නක් දෙස බලා සිට නැගිට යන්නටද සිදු විය. මේ අවස්ථාවට යාමේදී මගේ සිත කිසිම ගැඹුරකට කලුවරකට හිස්තැනකට හෝ ඈතකට යෑමක් නැත. එය සිත මතු පිටින් එය සිත මතු පිටින්ම මතු වෙන්නාක් ලෙස හැඟේ. සෑම විටම මෙය මාගේ නිකලෙස් හිත නොවේ දොයි නොවේ දොයි සිතේ. පරයන්කේ නිමවන තුරුම මේ පවතී. කීප විටක් අතරින් පතර සිතවිලි මතු වුණත් සතියෙන් යුතුව ඒවට ඈත්මත් ඈත්මත් කර මාගේ ෂේම භූමියට ළඟා වීමට හැකිය. දැනට පරයන්කෙන් පසුවද මගේ හිස දෙපසම සෞම්‍ය දැනීමක් නිබඳවම පවතී. සක්මන් භාවනාවේදී ඊතා ඉක්මනින් සතිමත් වෙමි. ඉන්පසු මම ඉන්පසු මම ඇවිදිනවා යන දැනුමින් ඔහේ ඇවිදිමි. සාමාන්‍ය ජීවිතයේද සිත බෙහෙවින් සතිය සමගයි. තරහක් ඊර්ෂ්‍යාවක් පමණක් නොව සතුටකදී වූද බොහෝ විට එය දැනගෙන සිටිමි. සිත සමග ගැටෙන ගතිය අඩු වූද සමහර විටක අකමැති දෙයක ගැටුණු විට එමගින් කය තුල පුපුරු ගසන ගතියක් දැනේ. එවිට ඒ తත්වය එවිට ඒ తත්වයට මම අකමැති බව හැඳින ගතිමි. ජීවිතයේ බොහෝ දේවල් දෙස වෙනදා නොබැලූ පැත්තකින් බලන්නට කෙමෙන් පුරුදු වෙමින් සිටිමි. ජීවිතයට සරල බවක් එක්වන බව දැනේ. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. දින හතක් ගෙවි සතියක් වෙනතුරු බලා සිටි අපට සතිය තිබී යුත්තේ මේ දැන් මෙතන යයි කියා දුන් ඔබ වහන්සේ চিරාත් කාලයක් වැජමේවා. පළවෙනි ලියපු කවි පොතේ ලියලා තිබුණා මේ සන්දාංගාරු ආදා කිය කිය හිටපු සතිය දැන් මේ මොහොතට ඇවිල්ලායි. දවස් 7ක සතිය දැන් එක එක චිත්තක්ෂණයට ආරම්භ දීලා තියෙනවා කිය. අපි සිඩ්නි වලදී කරපු සතිපාසලේ ඕකට පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නවා. ඒකේ නිදර්ශනේ තියෙන්නේ මේ හොඳට අවුව පායලා තියෙන වෙලාවක කුරුලෝ සද්ද කරන වෙලාවක වලාකුළු කැටිති වලාකුළු සීලි බයිසිකල් පැදගෙන මිනිස්සෙක් කාටුන් චිත්‍රක යනවා. ඉතින් මනසට හරි සතුටුයි ඔක්කොම හැම පැත්තෙම හරි මේ සන්තෝෂජනක දවසක්. නමුත් ඒක පාට වලාකුළු වැහැලා එකතු වෙලා වැස්සක් ඇවිල්ලා ඔක්කොම නිකන් හොද්දි බැහැලා තීතල වෙලා යනවා. ඉතින් මනසට හරි අප්සෙට් එක යන්නේ. අර තිබුණු ගතිය නෑ ඔක්කොම ඇහිරිලා. නමුත් ඊට පස්සේ පෙන්නනවා ප්ලේන් එකකින් වලාකුළුන් උඩ පැත්තට යනවා. මුළු පැත්තට ගිය පස්සේ ආයසරයක් ආලෝකේ තියෙනවා. එලකුල යට ඉඳලා බැලුවොත් මහා වැසි දයිස කාලයක්. උඩ නැහැ. ඒ නිසා මේ වලාකුළු ටිකෙන් තමයි මූඩ් එක හදලා දෙන්නේ. ඒ වගේ නමුත් දන්නවනේ මේ මූඩ් එකෙන් එහා පැත්තේ අහසක් කියලා එකක් තියෙනවා. ඒක මේ මේ වලාකුළු තියෙන මේ මට්ටමේ අහත් අහසෙන්තරාවකින් ගිහිල්ලා එහාට ගියොත් තියෙනවා කියලා දන්නවනම් ආසෙන්තරාව කියන්න ඕනේ නැහැ. දන්නවනම් තේරෙනවා අපිට මේ පරිසරය නිසා කොච්චරක් අපිට අපේ මානසිකාර්ය එහෙම නැත්නම් පරිසරය අනුව කොච්චර හැඩ ගැහෙනවද කියලා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න බලාකුළු වලින් අහස වහන්න බෑ කියන්නේ. සමහර වෙලාවට බලාකුළු අල්ලලා හිටිනවා අපි මට මතකයි අපි එක රිට්‍රීට් එකක් කරන වෙලාවේ දවස් 3ක් එක දිගටම වැස්සා. ඒ වෙලාවේ ඉරක් හඳක් නැති ලෝකයක් වගේ පේන්නේ. බලාකුළු විතරමයි වැස්සමයි. නමුත් ඒ වෙලාවක උනත් ඔය මේ පොඩි බලාකුළු තියෙන මට්ටමේ උඩ ඉර පායලා තියෙනවා. ඒක නිසා අපි දන්නවනම් මේ හිතේ මතු පිට ලෙල්ල මේ වගේ নানা ආකාර දේවල් වලින් වැහිලා තිබුණට හිතේ ඇතුලේ තියෙන මේ ජම්බෝන දස්සාවි ගතිය නැත්තම් මේ ප්‍රභාසර ගතිය ඒකෙන් මකන්න බෑ. ඒ නිසා ඒක දන්න එක විතරයි භාවනාදී පෙන්ලා දෙනවා. ඇතුලේ කොහොමද ප්‍රභාසරය අර පිටපැත්තේ ආසේ බලාකුළු වගේ පේන්න තියෙනවා. ඒ නිසා ඒක නැති ඒවා හිතවිලි හිත පිරිසුදුව තියනවා කියනවා. බුද්ධදත්ත ආමතුරෝ කියලා තායිලන්තේ හිටිය බොහොම පෙරලිකාර ආමතුරු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේත් ඒක කියනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ <clears throat> චිත්‍රපට ශාලාවට ගිහලා අඳුර කෙරුවට පස්සේ ඒ චිත්‍රපටියේ තිරේ තුල චිත්‍රපට ශාලාවේ තිරේ තුල දියල්ලක් වැක්කිරනවා තිබුණාට මේ තිරේ පෙඟෙන්නේ නැහැ කියලා. ගිනි කන්දක් පෙන්වුවාට තිරේ පිච්චෙන්නේත් නැහැ. ඒක මේ තිරේට වැටෙන පොඩි ආලෝක කදම්බයක් විතරයි දියැල්ලයි ගිනිකන්දයි. නමුත් තිරේට මොකුත් වෙන්නේ නැහැ. මේ වලාකුළු ගියාට අහසට මොකුත් වෙන්නේ මේ අපිට එක එක moods ආවට හිතට මොනවත් වෙන්නේ නැහැ. ඒ වෙලාවෙ නම් වහකන්න හිතෙනවා. ආයේ කවදාකවත් මේ කොට ගන්න බැරි ස්ථිර හානියක් වෙනවගේ වෙන්නේ නැහැ. ආන්නේ වගේ මේ හිත දැක්කනම් පාෂය අයින් කරපුවාම තියෙන වතුර ටික වගේ. ඉතින් භාවනාවේදී පෙන්ලා දෙනවා වරින් වර බොය හිතානින් එක නෙමෙයි manussකම. මෙන්න මෙච්චරක් ප්‍රභාවයක් ඇතුලේ තියෙනවායි කියලා. ඒක ඕන වෙලාවට ගන්න බෑ. හැබැයි Tamante ඒ හැකියාව තියෙන බව. ඒකට කියන්නේ විභවය කියලා. ඒ විභවයේ තේරුම් ගත්තට පස්සේ තමයි මනුස්සයා මනුස්සෙක් වෙන්නේ. ඒ නිසා ඒ අනිතික ලියලා ලියුමේ ලියලා තියෙන විදිහට ඒක දැනගන්න දැනගන්න සංකර්තා එන්නේ හරි සරලකමක් එන්නේ. හරි නිහතමානී ගතිය. හරිම ළමා පුංචි ළමා සුන්දර ලෝකයක් තමයි යන්නේ. ඉතින් මේක ඒක මහා ලොකට හිතාගත්තොත් කවදාකවත් ගන්න බෑ. ඒ නිසා ඒක හම්බෙච්ච වෙලාවේ සතුටු වෙන්න නැත්තම් නැති බව දැනගන්න හැබැයි ආයෙ ගන්න බැරි කමක් නැහැ දවසක ආයෙත් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා දිගට භවනා කිරීම තමයි මේකට තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආදුනිකයෙකු වන අතර ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනට සම්බන්ධ වෙමි. භාවනාව ආනාපාන සතිය. මම දැන් මෙතන වශයෙන් ඉරියව්වට හිත යොමා භාවනා ආරම්භ කළ පසු නාස්පුඩු සමීපයෙන් සුලන් රැල්ල නාසයට ඇතුළුවන පිටවන ආකාරයෙන් නිරීක්ෂණයෙන් ආනාපානයට යොමු වේ. ආශ්වාස ප්‍රශ්වාසයේ සිසිල් උණුසුම් බව, දිග කෙටි බව වැනි ලක්ෂණ නිරීක්ෂණයේදී ආනාපානයේ සියුම් යන ආකාරය වැටහි. පළමු ප්‍රශ්නය. ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැද අග නිරීක්ෂණය කිරීම සම්බන්ධවයි. මෙහිදී එසේ සිදු කරන්නේ නාසයේ සුලං රැල්ල වදින තැනට සිත යොමු කරගෙන සිටින විට ආශ්වාස ප්‍රශ්වාස තරංගයක ස්වරූපයෙන් නැගී බිඳී යන ආකාරය නිරීක්ෂණය මගින්ද දෙවන ප්‍රශ්නය ආශ්වාස ප්‍රශ්වාස අතර හිඩැසට හිත යොමු කරන්නේද මේ මේ ආකාරයටමද නැතහොත් ආශ්වාස ප්‍රශ්වාසයේ එක පද්ධතියක් ස්වරූපයෙන් බලන විටද වරහන් තුල සිස්ටම් ඇප්‍රෝච් මා නාස්පුඩු සමීපයේ සිත පිහිටවමින් ආශ්වාසයේ ගෙවෙන තැන නිරීක්ෂණයේදී එම හිඩැස වරහන් තුල ગેප් එක අවස්ථාවට ආසන්න වෙත්ම හුස්ම ආයාස කරවන අතර කර ගැනීමක් සිදු වන නිසා මේ ගැන දැන ගැනීමට කැමැත්තෙමි. තවද ආශ්වාස ප්‍රශ්වාස අතර ગેප් එක සහ හුස්ම ගෙවුණු පසු දැනෙන නිශ්චල తত্ত্বය එකක්මද යන්න කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකේ තියෙනවා මේ බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවදානයෙන් එන පෙර මග සිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා රමුණක මුල මැද අග අපි දුටුවා කියලා පොඩි ආමතුරු කවියක් කිව්වා. ඉතින් මේ වගේ ප්‍රශ්න හතරක් අහලා නතර වුණා ඇති. ඕනේ තරම් අහන්න පුළුවන්. ඔක ටිකක් කල් කරගෙන යන්න. යනකොට ඒක මෝරලා එනකොට තේරෙනවා. අමෝරාවෙන් ගන්න ගියාට බෑ. දැන් තමයි තේරෙනවා නම් ආනපානේ සංසිඳන පැත්තට ගියයි කියලා ඉතින් වැඩි පටන් අරන් තියෙන්නේ. ඕක දිගට කරන්න. කරන්න ගියාම මූල ධර්ම ඉස්සරහට දාන්න යන්න එපා. ආනපානේ බලන්න ඉඳි බලන්න. එයා එතකොට එයාගේ රංගන ටික දැర్శණය කරන්න පටන් අර ගන්නවා. ওই මුලමැද හොයන්න ගියොත් අර සංසිඳීමත් ඇති වෙනවා. පෑදීදියට බොරදී එකතු වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය හිතේ ඇති. ඒක නිසා ස්ථිරහානියක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙනවා. ඔක හොඳට ඕම ආනපනතාව සංසිඳවන්න යන්න සංසිඳන යනකොට මේ මුලමඳක බලන්න යන්නත් එපා කොතනද බලන්න යන්න කියලා තනත් එපා සිස්ටම් අප්‍රෝච් රිඩක්ෂනිස් අප්‍රෝච් මුකුත් එපා කොහොම ඉස්සරහට යනකොට තේරෙනවා. ඉතින් පළවෙනි රිට්‍රීට් ආපු කෙනෙකුට නම් සතුට වෙන්න පුළුවන්. මේක දිගට කරන්න කියන එක තමයි කියන්නේ. අපි කවි ටිකක් අහනවා තා චුට්ටක්. ගරු ස්වාමීන් වහන්ස පළමුව ඔබ වහන්සේ ඉටු කරන මේ මහත් පුණ්‍ය සේවයට මාගේ ප්‍රණාමය. මම භාවනාව ඊතරම් ප්‍රගුණ කළ කෙනෙකු නොවෙමි. අතරින් පතර ඉඩ ලැබුණු විටක භාවනා කර ඇත්තෙමි. නමුත් මම නිදහසේ එක තැනක ඉඳගෙන සිටීමට කුඩා කල සිටම කැමතියි. මෙම වැඩමුළුව මාගේ ප්‍රථම අත්දැකීමයි. ඊතා අගය කරමි. පරයන්කේ සහ සක්මන එකසේ ප්‍රිය කරමි. සෑම දිනකම කමඨහන් වාර්තා ලියුවත් ඒවා ඉදිරිපත් කළේ නැත. ඊට හේතුව මගේ අත්දැකීම් වෙන කෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඒවා ඒවාට උපදෙස් ලැබුණු බැවිනි. අද උදෑසන පරයන්කේ විශේෂිතය. හුස්ම රැල්ල සංසිඳුණාට පසුව ඇතිවන හිස් අවස්ථාවේ වැඩි වෙලා රැඳී සිටීමි. එම අවස්ථාවේ මගේ කය සම්පූර්ණයෙන්ම නොදැනී ගොස් ඊටාම ශාන්ත අවස්ථාවකට මනසපත් වී තිබිනි. මගේ ජීවිතයේ ඊට කුඩා කාලේ මට මතක ඇති තැන්වල සිට මේ දක්වා සිද්ධීන් විකාශය විය. මගේ දෙනෙත් වලට කඳුළු පිරිනි. කාලය අවසන් වනතුරු මම මේ ශාන්ත ස්වභාවයේ ගත කළෙමි. නැවත වරක් මෙවැනි වැඩසටහනකට සහභාගී වීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපිත් බලාපොරොත්තු වෙනවා නැවතාම යමු කියන්නේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසය ගරුතර ස්වාමීන් වහන්ස මා භාවනාවට ආධුනිකයෙක්මි මෙය ප්‍රථම භාවනා වැඩසටහනයි මා ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටීමේදී ටික වේලාවකට පසු පිටෙහි මස් පිඩුවල වේදනාවක් දැනේ නමුත් සිතට වෙන අරමුණක් වරහන් තුල සතුට හෝ අසතුටු සිටිවිල්ලක් පැමිණ ඒ දෙස බලා සිටීමේදී ආශ්වාස ප්‍රශ්වාසය හා වේදනාව දැනීමේ අව දාන අවධානය නැති වී යයි. සිතුවිලි අරමුණු දෙස බලා සිටීමට හැකි නමුත් එම සිතුවිලි මට සිතෙන ඒවාද නැතහොත් මම සිතන ඒවාද යයි කියා වෙන්කර ගැනීමට අපහසුය. මගේ ප්‍රශ්නය නම් සිතන හා සිතන අරමුණු වෙන්කර හඳුනාගන්නේ කෙසේද කියයි. ඒ සඳහා ක්‍රමවේදයක් හෝ උපමාවක් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ, මේ දෙක අපි වෙන් කළා දැනගත්තත් කරන්නේ ඒ හිතවිල්ලට එන්න දෙන එක නිසා ඒක හිතෙන හිතෙන කියන එකට වැඩිය බලනවා පෙනෙනවා කියන එකට අවධානය යොමු කරන්න අහනවා ඇහෙනවා කියන එකට ඒකෙදී ඇයි එහෙම අවධානය යොමු කරන්නේ අපිට පේන දෙයකින් කවදාකවත් අපිට කෙලෙස් උපදින්නේ නැහැ කෙලෙස් උපදිනවා දෙන්නේ බලන දේවල් වලින් විතරයි අපිට ඇහෙන දෙයකින් කවදාකවත් කෙලෙස් උපදින්නේ අපි අහන්න ගියොත් තමයි කෙලෙස් උපදින්නේ. ඉතින් මේකට තමයි අපි පරිශීලනයක් කරලා පෙන්නනවා පොඩි ළමයින්ට රින්ගි බෝල් එක ගෙනලා ගහනවා. ගහපුවා ළමයා අහගෙන ඉන්නවා. ඒක තැනකට ගියට පස්සේ අහනවා ඇහෙන්නේ සම්පූර්ණ අවධානයෙන් අහගෙන ඇහෙන්නේ ඒක පූර්ණ ආධ්‍යාත්මයක්. ඒ නිසා අපි හිස් අවකාශයේදී ඇත් දැල්වල බලන මොකක්ක පේන්නේ නැහැ. ඉතින් ඒකට ඉබේම හිත නිකන් gedරෙන ගතියක් තියෙනවා. ඒ වගේ හිතනවා නම් හිතපං හිතෙනවා නම් හිතච්චාවේ මොනවාරි කියලා බලන දේ අහන දේ හුඟක් ලේසි පිරිසුදු කරගන්න අනිත් එක දැනෙන දේ ගඳ බලනවාද ගඳ දැනෙනවාද රස බලනවාද රස දැනෙනවාද පහස ලබනවාද පහස දැනෙනවාද කියන දේවල් ඒවා පෙන්නලා තමයි බුදුජානනාංශේ මේ ඇහ කන ditta sutta muta ඊට පස්සේ විඤ්ඤාතයට යන්නේ ඔය හිතවිලි පිළිබඳ කතාව ඒ තමයි හිතනවා නම් ඒක ඉතින් පිටිපස්සේ තියෙනවා තණ්හා මාන දිටි මොකක් හරි එකක්. හිතෙන දේ පරණ වෙච්ච එකක්. ඒකෙන් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. මේ හිතෙන දේ පිළිබඳ මනාපමනා පාල වුණොත් ඒකට කෙලෙස් උපදිනවා. ඒ නිසා හිතවිලි පිළිබඳව එච්චරම තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. නමුත් බලනවද, පේනවද, අහනවද, ඇහෙනවද, දැනෙනවද නැත්නම් අත ගන්නවද කියන එක. ආන්නේ ටික පොඩ්ඩක් සැලසුම් බලන්න ඉන්න. එතකොට තේරෙයි 80%කටත් වැඩිය මේ කාගේ දෝ න්‍යාය පත්‍රයක් ජීවිතේ පුරා දුවන්නේ. ඇහි තියෙන කටයුතු වලින් ඊටාම සුළු ප්‍රදේශයක් අපි බලන්නේ. නමුත් ඇහැ දිගටම පෙනීම සිද්ධ වෙනවා. ඉතින් අපි මුළු පෙනිච්ච හැම දෙයකම හිත නරක කරගන්න. තැවෙනවා, දැවෙනවා. නමුත් තැවෙනවා නම් තැවෙනවා නම් විය යුත්තේ බලපු දෙයට විතරයි. අපි අහන දේවල් තියේදී ඇහෙන දේවල් වලට හිතනක් කරගන්නේ ආමනකමට, තකතිරකට, පෘතජනකමට. ඒ දෙක වෙන් කරලා දෙනවා සතියෙන්. එතකොට හිමේ හිමීටයයි ඔය හිතනවද හිතනවද කියන එකට ඒ නිසා බලනවා අහනවා කියන පැත්තට ඒකෙන් පටන් අර ගන්න පාඩුව. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට අනුව කලක සිට මම ආනාපාන සති භාවනාව කරමි. සතිය පුරුදු කරමි. බොහෝ අත්දැකීම් ලබා ඇත. අද උදේ පරයන්ක භාවනාව සඳහා සතියෙන් වාඩි වුනිමි. ටික වේලාවක් යනතුරු සංඥාවල් පාවෙනු දුටිමි. ඒවා පාර අයිනේ සිටින ඊතා අසරණ අබල දුබල වයසක මිනිසුන් අතපය නැති අසරණ ළමයින් ඇටසැකිලි ඇටසැකිලි වැනි ඒවා විය. ටිකකින් ඒවා නැති වී අහසට අහස යටපැත්තට හැර වූ අවකාශයක සිටියෙමි. ඊළඟට මා වටා ඇති වායුගෝලය වැනි වායුගෝලයක් වැනි తত্ত্বය හරියට හුලම් තදින් පිර වූ ලොකු බෝලයක ඇති කුඩා හිලකින් හිමින් හිමින් හුලම් පිටවෙන්නක් මෙන් හිස්වෙනු දැනිනි. තවත් වරක මා හිඳ සිටි ඉරියව්ව එකතු වී තද වී ඉස්සරහට තල්ලු කරනවා වැනිය. ඊළඟට මට දැනුනේ හැමතැනම වාහන පිරුණු පාරකි. මාරයා සහ සතිය එහි දුවන කාර් දෙකකි. මාරයා නැමැති රතු ලස්සනකාරය වෙට්ටු දමමින් සතියට මග හරස් කළත් සතිය හොඳින් වාහන බහුල පාරේ ඉදිරියෙන් ගමන් කරයි. මම ඒ දැක්කිමි. තව ටිකකින් නිින්දත් නොනින්දත් අතර ස්වභාවයට ගියමි. සතියෙහි තිබුණි. බොහෝ වේලා සිටියෙමි. ඔබ වහන්සේට නිරෝගී භව හා නිවන් සුව ලැබේවා. හොඳයි. වෙන ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාව ආනාපාන සතිය අද උදෑසන භාවනාවට වාඩි වී මම දැන් මෙතන වශයෙන් කයට සිත යොමා ආරම්භ කෙලිමි මද වේලාවකින් කාමරේට සමාවෙන්න මද වේලාවකින් කාමයට බර චිත්ත රූප ගලා ඒමට පටන් ගත්තේය මෙම චිත්ත රූප කලකට පෙර ඇසුරු කරන ලද ඒවා බව වටහා ගතිමි ඉක්බිති රාගසිතක් රාගසිතක් වශයෙන් එක දිගට මෙනෙහි කරගෙන කරගෙන ගියෙමි. නමුත් චිත්ත රූප නැවත නැවත පැන නැග භාවනාවට බාධා පමුණවන බවක් වැටහුණි. තවද ඒ චිත්ත රූප ඔස්සේ තරමක ප්‍රපංච වීමක්ද සිදුවිනි. ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණයට හිත යොමු කිරීමට තැත් කළද එවිට නොසන්සුන් ගතියක් වැටහිනි. කායට සිත තැබීමට උත්සාහ කළද චිත්ත රූප වලින් බාධා පැමිණියේය. මෙය මෙම භාවනා වැඩමුළුව තුළ අද දින පමණක් අත්දැක්කෙමි. කලකට පෙර ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද උදේනි රජ සහ පින්ඩෝල සාමණේර තෙර අතර සංවාදයේද ශ්‍රවණය කර කර ඇත්තෙමි. මෙසේ මෙහිදී මෙසේ ඇතිවන රාගසිත මා නිරීක්ෂණය කරන ආකාරයේ දෝෂයක් ඇති බවට සිතේ. මෙවන් අවස්ථාවක මුහුණ දීමට සුදුසු උපදේශක් ඔබ වහන්සේගෙන් කාරුණිකව අපේක්ෂා කරමි. මෙහිදී රාගසිතක් වශයෙන් මෙනෙහි කරගෙන යාමේදී ඊට යටින් ද්වේෂ සහගත සිතකුත් වැඩ කරනවා දෝයි සැකමතුවේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට තියෙනවා මේ ਸਰුවචනාංශයේ දේශනා කරපු සාන්දිට්ඨික සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකදී බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ හිත රාගෙන් රත් වෙච්ච වෙලාවක දැන් මේ තියෙන රාගය කියලා දන්නවනම් ඒක ධර්මයේ සාන්දෘෂ්ටික ගතිය පෙන්වන ලකුණක් කියලා. ඒක හරියට ආස්වාසය එනකොට මේ තියෙන්නේ ආස්වාසය කියලා දැනගත්තා වගේ. ඒක ප්‍රස්වාසයක් නෙවෙයි. පිම්බි මෑකිලි මොකුත් නෙවෙයි. රාගෙත් නෙවෙයි. ආස්වාසය. ඉතින් ප්‍රස්වාසය එනකොට දන්නවා මේ ආස්වාසයක් නෙවෙයි මොකක්ද ප්‍රස්වාසය කියලා. ඒ වගේ රාගේ එනකොට මේ රාගේ කියලා දන්නවනම් ඒකේ ධර්මයේ සාන්දෘෂ්ටික ගුණේ පෙන්වන එක. ඒක සදාචාරවාදියෙකුට හිතා ගන්නවත් බෑ. එයා හිතන්නේ මේක නැති කරන්නනේ. නමුත් කවදා හරි රාගේ රාගේ වශයෙන් තේරුම් ගන්න නැතුව නැති කරන්න බැරි නිසා ඒවා පෙන්වලා දීලා තියෙන්නේ ධම්මානුපස්සනා මට්ටමේ. ධම්මානුපස්සනාට කරපත් තමයි නීවරණ ධර්ම තන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ යජ්ජත්තං කාමච්ඡන්දෝච පජානාති. මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් ආවනකොට හිතේ තියෙනකොට මට දැන් කාමච්ඡන්දේ තියෙන්නේ කියලා දැනගන්නවා. අසන්තං වා කාමච්ඡන්දං uppannෝ හොති තංච පජානාති. කාමච්ඡන්දේ නැත්තන් ඕන කාමච්ඡන්දේ ආවා. ඒක දන්නවා. තන්තං වා කාමච්ඡන්දං පහීනාදි තංච පජානාති. ඇතිවෙච්ච කාමච්ඡන්දේ යනවා. දන්නවා. ඉතින් කාමච්ඡන්දයත් එක අරමුණක් විතරයි. ඉතින් ඒක දැකලා ඒක භාවනාවට නංව ගන්න නම් තෑහෙන මට්ටමකට සතිය දිනු වෙලා තියෙනවා. සදාචාරය ආපු ගමන් හිතන චික්කේ මෙච්චර භාවනා කරන කෙනාට කාමරාගේ මතු වෙනවා ලියන එක්කන කාමරේ කියලා කියනවා කියලා තරහා යනවා. ඒක කරන්න දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක එනකොට මූණ දෙන්න පුළුවන් නම් එතකොට ටක් ගන්නකොට තේරෙනවා ආස්වාසේනට ආස්වාසය කියලා අල්ලනවා ප්‍රස්වාසේනට ප්‍රස්වාසය කියලා අල්ලනවා. ගරු ස්වාමීන් වහන්සේ. ඉනාවෙන් ඩොට්ටු නෑ. සෙල්ලමක් නෙමෙයි කරන්නේ තෝල්ක වැඩි. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දිනවල කමටහන් සුද්ධ කරගත් නිසා පරයන්කේ පිළිබඳ කෙටි අත්දැකීමක් සඳහන් කරමි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. හුස්ම ගෙවි ගිය පසු පරයන්කේ පුරාව පුරාවට විවිධ ධාතු ගුණද බොහෝ වේලා පවතින නිශ්චලත්වයේද අත්දැකීමි. යම් යම් අවස්ථාවල හිසට තොප්පියක් දාගෙන සිටින්නාක්සේ හැඟේ. පරයන්ක කීපයකදී මේ අත්දැකීමි. බොහෝ විට පරයන්කය අවසන් වූ පසුත් සුළු වේලාවක් මේ පවතී. යම් උපදේශක් ඇතොත් ලබා දෙනු මැනවි. මෙම වැඩසටහන සතිය වර්ධනය කර ගැනීමට මහත් උපකාරී විය. ධර්මයේ පිළිබඳ ඔබ වහන්සේ කරන විවරණ මීට පෙර අසානු තිබිනි. සසලින් එතර වීමට මඟ පෙන්වීම පිළිබඳ ඔබ වහන්සේට සදානා යැති. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් නිර්වාණ අවබෝධයත් හදවතින්ම පතමි. වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත් උදව් උපකාර කළ සැමටත් සහභාගී වූ සියලු දෙනාටත් නිර්වාණය අවබෝධය නිර්වාණය අවබෝධයම වේවා. යම් පරියන්කේක නැත්නම් යම් සක්මනකදී අපිට සතිය මුදුන්පත් වුණා නම් දැන් මේ සතිය කියලා හොඳට දන්නවනම් ඒක අපිට දැක්ක ගන්න පුළුවන් සතියේ samudaya තාට ගැනීම දකින්න පුළුවන් ඊට පස්සේ ඒක වෙනස් වෙමින් යන හැටි කවදා හරි මේ ඇතිවෙච්ච samudaya වය දකින්න ඕනේ නම් මේ ඇතිවෙච්ච සතිය ගෙවෙන හැටි පරියන්කේ නැගිටට පස්සේ බලන්න මේ අතරගත සීන් වැලි දෝතක් වගේ මේ නූල් වැක් කරන වගේ ඔක්කොම වැක් කරලා වැක් කරලා ඉවර වෙනවා. සතිය වැය වෙන තැන, සතිය ක්ෂය වෙන තැන, සතිය නිරුද්ධ වෙන තැන අපිට ඒක පේන්නේ අරියාදුවක් වගේ, වැරදිල්ලක් වගේ, පෙරදිල්ලක් වගේ නිසා අපි ඒක දකින්න කැමති නැහැ. නමුත් වාසියක් තියෙනවා කොයි වෙලාවක හරි මේ හදාගත්ත සතිය දැන් මම නැගිටිලා පස්සේ නැති වෙනවා මම ඒක නැති වෙන හැටි බලන්නම් කියලා බැලුවොත් නැතිවීම හිමීට සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඒක නිකන් වැලිදෝ අතරගත සීන් වැලිදෝතක් වගේ අතර යනවා. ඒත් සතිය හැමාරේ බලන්න, සතිය ක්ෂය වීම දා බලන්න, සතිය වැයවීම බලන්න මම දෙන්න නිදර්ශනේ බොන්ටි සැරපරුසයි. ඇහැලේපල කුමාරියාමි තමන්ගේම දරුවා වනයේට දාලා කොටනවා. මේ තමන්ග කුසින් වදාගත්ත දරුවා රාජානක් ඇවිල්ලා තිනවා වනේ ලාලා කොටපන් කියලා. ඒ වගේ මේ තමන් හදාගත්ත සතිය ගෙවෙන හැටි තමන් හදාගත්ත සතිය වැය වෙන හැටි, ක්ෂය වෙන හැටි දකින්නවා කියපුවා කියවෙනවා බෞද්ධයන්. ඒ මොකද සතිය ඒකාන්තයෙන්ම සූර්යයක දාගෙන එල්ලගෙන ඉන්න හිතෙනවා. මේ සතියත් අනිත්‍ය ධර්මයක්, සතියත් දුක්ඛ ධර්මයක්, සතියත් අනන්ත ධර්මයක් කියලා තේරුම් ගන්න නම් අර පරියංකේදී ඇති වෙච්ච සතිය පරියංකෙන් නැගිටලා පස්සේ ගෙවෙන හැටි බලන්න. ඒ අමානුෂිකයි. ඇත්ත. අමානුෂිකයි කියන්නේ මේකට කියන්නේ උත්තරී මනස ධර්මයක් කියලා කියන්නේ. manussත්වයේ ඉක්මවපු ධර්මයක් Taman විශ්ින් උපේන ලද දේ වුණත් ඒක නැති වෙනවා. නැති වෙන දිහා පොඩ්ඩ හොඳට බලන්නේ. බලන් ඉන්නකොට නැතිවීමේ වේගය අඩු වෙනවා. බලන් දන්නේ නැත්තම් නැතිවීමේ වේගය වැඩි වෙන නිසා පරියන්කෙන් නැගිටිනකොට ලෑස්ති වෙන්න. දැන් මෙතෙන්ලා පෙන්වන ජවනිකාව තමයි සතියේ Nirodhe වැත්ත දකින්න එක. සතියේ ක්ෂය දැකීම, සතියේ වැය දැකීම ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒ තමන්ගේම දරුවා මැරෙනවා අත් දෙකේ තියාන බලා ඉන්නවා වගේ. ඒක දකින්න නැතුව කවදාකවත් සම්මා සත්‍ය හරියන්නේ නැහැ. සම්මා සත්‍යයට යන්න ඉස්සලා ඒක දකින්න ඕනේ. සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසග්ගාන පස්සී කියලා බොජ්ජංග මට්ටමේදී මේක විශේෂ භාවනාවක් විදිහට බුදුහාමර කියලා දෙනවා. සති බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ වඩන්න විවේකීව එනකොටත් විවේකීව යනකොටත් විවේකීව. විරාගීව එනකොට භාෂාවෙන් බලන්න යනකොට කනකාට වෙන්න එපා. රාගයෙන් තුරු Nirodha Nirodhaනුපස්සී සතියෙත් ගෙවෙන පැත්ත. පටිනිසක් ගන්නපස්සේ කවදා හරි අතාරින්න වෙනවා කියන අදහසින් බැලුවොත් ඒක තමයි සතිය කියන උපරිම ප්‍රයෝජනය. අපි නිකන් වාල් භාවයක තියනවා දැන්ට. ඒක ඇත්තනේ දවස් හතක් පුරා මහන්තිලා හදාගත්ත දෙයිනේ. ඉතින් ඒක නැති වෙනවා බලනවා කියන එක එච්චර ඥානවන්ත උපදේශයක් කියලා හිතෙන්නේ නැහැ. නමුත් ඒක ඒක තමයි මේ පෙළ ගැහිලා තියෙන්නේ. පරියන්කේ නැගිටිලා පස්සේ සතිය කඩන්න එපා. සතිය පවත්තන්න. නමුත් මතක තියාගන්න මේක දැන් එන්න එන්න දුර්වල වෙලා ඊගාව පරියන්ගිරේනට ආයෙ මුල්ලට බහැලා තියෙනවා. ආනේ ඒ ගෙවෙන පැත්ත බලන්න පුළුවන් නම් සතිය අපි කෙරේ පවත්තන වශී භාවය අඩු කරලා අපිට සතියෙන් ස්වායක්ත වෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ වේදනාවල් නිරීක්ෂණය කිරීමේදී පළමුව තොගයට පෙනේ. හරියට ෆයර්වර්ක්ස් වාගේ. විවිධ හැඩ තීව්‍රතා එයි යයි දිගටම පවතී නිවි යයි වැඩිම තීව්‍ර තැන බලා එය අඩුවීමට ප්‍රථම වෙන තැනක තීව්‍ර වේ මෙසේ තනින් තනට පැනීම නිසා වේදනාවේ කෙලවරක් බලා ගැනීම අපහසුය එසේම සිතවිලි දෙකක් අතර බැලීමේදී හිස් තැනදී තම හිතම කතා ගොතයි කතා කරයි වේදනාව හා සිතවිලි දෙකක් අතර නිරීක්ෂණයට උපදෙසක් ලබා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. අවසාන ප්‍රශ්නේ මොකද්ද? වේදනා දෙකක් වේදනා හා සිතිවිලි දෙකක් අතර නිරීක්ෂණයට උපදෙසක් ලබා දෙන්නේ නම් මැනවි. පොඩි ආමතු කියන කවියක් හිතවිලි දෙකක් හිතවිලි දෙකක් මැද මම තව චුට්ටියක් අහන්න පුළුවන් මම කවි ටික දාලා දෙන්න කියලා. දෙක හිතන දකින්නකොට අසතිය දකිනකොට පුතුමාකාර ජීවිතයේ අලුත් වීමක් වෙනවා කියලා. හිස් ඉඩයක් මන් තියෙන හිස්තනත් අසතියක්. තින්සාවක කරගෙන කරගෙන යනට වෙන්නේ අර මේ zoom in වෙනවා. ඔක්කොම දේවල් ලොකු වෙන්න පටන් ගන්නවා. එතකොට ඉලපතක බැඳලා තියෙන පැත්ත වගේ නෙවෙයි ලිහිලා තියෙන පැත්ත වගේ ඔක්කොම කූර කූර කූර වෙන් වෙලා තේනවා. ආයෙ පල්ලෙහාට આવොත් මිටියම දකින්නකොට ඒක ගණයක්. හරියට යනට පැතිරලා. ඉතින් මේ දෙක දෙකම දකින්න ඕනේ ඊළපත කියන්නේ මොකක්ද දකින්න කියලා. ඒ නිසා මේ ඒක ගන්නව බැඳලා තියෙන එක තමයි ඉතිවිලි දෙකක් ඒක ගන්න වීම තමයි train thoughts නැත්නම් chain thoughts කියලා කියන්නේ නැත්නම් කතන්දර ගොතනවා කියන්නේ. fabrication. ඒව වෙන් වෙන්ව දකින්නට පේනවා. ඒව නිකන් දන්වලක පුරුක් දීලා කියලා වගේ. කතන්දරයක් ගෙතිලා නැහැ. හැබැයි අපිට ගොතන්න නැතුව ඉන්න බෑ. අන්නේ ඒ ඒ ගොතන ගතියට සිබ්බණී කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ගොතන්නේ තණ්හාවට නමක් සිබ්බනී ආතන තියෙන කැලේ මෙතෙන් තියෙන අරගෙන ගැට ගහන එක තමයි ගණකට ගහව ගමන් ඒකට අන්තර්ගතයක් එනවා හරයක් එනවා කෝච්චයක් වගේ ඇමිනෙනවා දංගලක් වගේ ඇමිනෙනවා නමුත් ඒවා ප්‍රകൃතියේ ඇමිල්ලා නැහැ ඉතින් ඒ නිසා ඒක ඇමිනිලා තියෙන තැනින් බලලා කලබල වෙන්නේ නැතුව බලාගෙන යනකොට අන්තිමට ඒවා විස්තර වීමට කියනවා ඝන විනිභෝගය කියලා මේ ඝණය පොදිය ලිහිලා පෙන්නනවා. ඉතින් ඒකට කියනවා විසිතුරු කොට බැලීම සහ පතුරු ගහ බැලීම කියන්නේ. ඒ පතුරු ගහ බලන්න බෑ හිතවිල්ලේ අන්තර්ගතයට වතුරු. පතුරු ගහලා බලනකොටමත් අන්තර්ගතයේ වටිනාකම නැතිලා යනවා. ඒ නිසා මේ හිතවිලි දිහා බලනවා කියන එක ලේසි නෑ මේ ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස 1000ක් ලක්ෂයක් විතර පේනා වගේ ප්‍රශ්වාසයක් ඇතුලේ ප්‍රශ්වාස ලක්ෂයක් විතර පේනා වගේ රූපේ බලලා ඒ හරහා කරගෙන යනකොට නම් මේක අර ගැම්මට අහු වෙනවා. නමුත් දැන් මේ හිත ලෑස්තිලා තියෙන. මේ සමම ටිකට කරගෙන යනකොට වෙලාව යෝගේ හරියනකොට ඉලපත ලිහලා පෙන්නනවා. පතුරු ගහලා පෙන්වන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේ අතර කිසිම පණිවිඩයක් නැහැ. ඒවා නිකන් මේ දඟල් පුරුක් ටිකක් වගේ ට්‍රේන් වෙලා නැහැ තාම චේන් එකක් වෙලා නැහැ. හරි අහිංසකයි. ඉතින් අර අපි ඕනමට ඒව ගැට ගහගෙන ඊට පස්සේ තමයි විඳගන්නේ. ඊට පස්සේ අපි ඒකෙන් තැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒවා විඥාතේ විඥාතවත්තන් කියලා කියන්නේ ඒවා ඒ මට්ටමේ නතර කරන්න ගැට ගහන්න යන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මම මෙම භාවනාව පුරුදු අවුරුදු ගාණක් සිට පුරුදු කළත් ඒ සිදු වූයේ කඩින් කඩ බැවින් අනුක්‍රමික දියුණුවක් নিরතුරුව සිදු වූයේ නැත. නමුත් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට අවුරුදු ගණනාවක් සිට සම්බන්ධ වී ඇති බැවින් සෑම වසරකටම කලින් වසරට වඩා යම් දියුණුවක් අත්දැක්කෙමි. මෙම භාවනා වැඩසටහනේ මූල කර්මස්ථානයේට හිත යොමා මද වේලාවකින් ආනාපානයේ ගෙවි ගොස් තුනී වන බව පෙනේ. ඒ සිදුවන්නේ බාහිර අරමුණු වලටත් සිත දුවන අතරමඟදීය. ආනාපානයේ ගෙවි ගොස් සිහින් හුස්මක් ගන්නා බව දැනේ. එවිට මම කලින් අසා තිබුණු ආකාරයට ආනාපානයේ මුලැමැද අග වශයෙන් බලන්නට තැත් කරන විටදී මට දැනුනේ එලෙස කාල පරාසවලට බෙදීමට තරම් කාලාන්තරයක් නැති බවයි. විශේෂයෙන්ම ගන්න හුස්ම ඊතා ඉක්මනින් ඉක්මන් කෙටි හුස්මකි. පිට කරන හුස්ම මදක් දීර්ඝ නමුත් කාලාන්තරවලට හසුවන්නේ නැති තරම්ය. එලෙස කාලාන්තරවලට ඇල්ලීමට නොහැකි වන්නේ සතියේ දුර්වලකමක් නිසාද. නොයසේනම් මායේ උත්සාහය අත්හැර ආනාපානයේ දෙස ඔහේ බලා සිටීම කළ යුතුයද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. මේ වෙලාවේදී ඒක සංසිඳීමට ඉඩ දෙනකොට විසිතුරු කරන්න යන්නේ පතුරු ගහන්න බලන්න යන්නේ එහෙම නිදා ගන්න බබාට එහෙම නැලවිලි කවිය කියලා නිදි කරනවා සමහර වෙලාවල් වලට තියෙන හිත හොඳම විතක්ක ਵਿਚාර දෙක හරි ප්‍රබලයි එතකොට වෙන්කොල දකින්න පුළුවන් එතකොට වගේ සංසිඳීමක් වෙන්නේ හැබැයි අරමුණේ රස ධර්මෝජා හොඳට තියෙන මේ දෙක මේ භාවනා ජීවිතේ පැතිකඩ දෙකක් පැතිකඩ දෙකෙන්ම ආඩ්‍ය වෙන්න ඕනේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ. ඉතින් අවස්ථාව තේරුම් ගන්න මොකද්ද කරන්න කියන එක කියලා දෙන්න කෙනෙකුත් නැහැ. හැම වෙලාවෙම පොට්ට chance එකකින් වෙන්නේ වෙච්චි දවසේ නම් තේරෙනවා මේකේ ලතාවක් තියෙනවා කලාවක් තියෙනවා හැඩයක් තියෙනවා කියලා. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නැහැ trial and error විතරයි තියෙන්නේ. ඒ නිසා සංසිඳන වෙලාවට සංසිඳෙන්න ආරින්න. විසිතුරු වෙලා පේන වෙලාවට හොඳට විසිතුරුකම බලන්න. ඒක එනකොට මේක ඉල්ලන්න එපා මේක එනකොට ඒක ඉල්ලන්න එපා. ඒ එන තාලේ අරගෙන තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියලා හැරගෙන යනවා කියන එක තේරුම් ගන්න යෝගාවචරයට කොච්චර කල්යයිද කියන්න බෑ. එතෙන් යනකම්ම කමඨාන සුද්ධ වෙන්න ඕන. එතෙන් යනකම්ම තමන් මේ භාවනාවේ නිකම් ලයිසන් වාහනේ ගන්න ලයිසන් තාම නැහැ. බයිසිකල් තනියෙන් පදින්න බෑ. කවුරු හරි අල්ලා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ක්‍රම එකම ක්‍රමයේ ඔච්චරයි. ඒ නිසා ඔක් කරගෙන කරගෙන යන්න මේ ලියලා තියෙන විස්තරය හැටියට නම් සංසිඳීමට තමයි අනුග්‍රහ කරන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ අවිවාහක කෙනෙකු අතින් තුන්වෙනි සිල්පදය කැඩිය හැකිද? මහාන වීමට කලින් ඔබ වහන්සේ සිල්පද පහක් කඩා ඇති බව කීවත් ඒ දන්නේ පහයි. තව වැඩි කොටසක් ඇති මට මට දැනට මම ක්ලේම් කරන්න පුළුවන් පහකට. ඔබ වහන්සේ අවිවාහකව සිටි නිසා එය විය හැකිද? විකාල භෝජනයේට කබලිකා ආහාර නම් වරහන් තුල දතින් කඩා ගන්නා ආහාර හැර දියර වර්ග වලහන් තුර කැබලි නැති ගත හැකිද ඔබ වහන්සේ වැනි මධ්‍යස්ත ස්වාමීන් වහන්සේ නමකගෙන් දැන ගැනීම වටීයයි සිතුනි. নমස්කාර වේවා. ඔබ වහන්සේ ඇතුළු සැමට නිදුක් නිරෝගී සුවය පතමි. දැන් කබලින්කාර කියලා කියන්නේ ඝන ද්‍රව වායු ඔක්කොම රූප කොටස්. ඊට සාපේක්ෂව තියෙන්නේ ස්පර්ශ, මනෝ සංචේතන, විඥාන. එසේ ඒව වැටෙන්නේ නාම ධර්ම වලට මේ රූප ධර්ම වලට වැටෙන එක. ඉතින් මේ ඔය ශික්ෂාපද ප්‍රශ්නේ තියෙන්නේ ශිෂ්ඨාචාරයක් තියෙනකොට විතරයි. ඒ තිරිසනුන් අතර කිසියම් ශිෂ්ඨාචාරයක් නැහැ, කතාදත් නැහැ, දික්කසාදත් නැහැ. ටෙන්ෂනුත් නැහැ, පිළිකාත් නැහැ. මේ මිනිස්සුયો මේ ශිෂ්ඨාචාරයක් ඔළුවේ දාගෙන පොල් කටු මාලයක් දාගත්තා වගේ බුදුමාකාර ටෙන්ෂන් එකක ඉන්නේ. ඉතින් බුදුරජාණන්සේක නොකිය කියනවා බුදුරජාණන්සේ බං වගේ ටිකක් අනම්මනම් කියන්නේ රජපෞල කෙනනේ අරඤ්‍යගතෝ ආ කියලා කියන්නේ වනචරවයන් <laughs> ශිෂ්ටාචාරයට අහු වෙන්න එපා බුලා hina වෙනවා රුක්ක මූලවගතෝවා ශුන්‍යාගාරගතෝවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට ලිව්වා ambiguity of civilization කියලා. මේ අද මිනිස්සයා ශිෂ්ටාචාර සමාජයකට ගිහිල්ලා නගරගත වෙලා ගාමගත වෙලා රාජධානි වලට ගිහිල්ලා විඳවන විඳවිල්ල ඒ මිනිස්සුયો දන්නවනම් කැලෙන් එළියට එනකොට දැන් පස්ස දැමේ මොකේද කියලා දන්නවනම් කද්දාකවත් පස්ස දාන එකක් නැහැ. ඒ නිසා මේ මේ මේ ළඟදී ගැන කතා කරේ ගොඩක් වෙලාවට මේ රාජනීෂ් නැත්නම් ඕෂෝ ගොඩක් කතා කරලා තියෙනවා. එයා කියනවා මනුස්සයාට මුදල සහ කසාද කියන දෙක ඇති වෙන්නේ ඉස්සෙල්ලා මනුස්සයා මොන තරම් සැහැල්ලුවෙන් ජීවත් වුණාද කියලා. සල්ලිය නිසා තමයි උද්දමනේ තියෙන්නේ. කසාද නිසා තමයි දික්කසාද තියෙන්නේ. ඉතින් මේ මනුස්සයා කියනවා අද ලංකාවේ මේ වගේ රටක දවසකට ලියාපදිංචි වල කසාද ගන්නට වැඩිලු දික්කසාද නඩු ගන්න ලියාපදිංචි. මේක සම්පූර්ණ අසාර්ථක දෙයක්. නමුත් අපිට ඒක කරගන්න බැරි. මොකද ਸਰවඥාන්සේ පහළ වෙනකොට ශිෂ්ටාචාරය ඔතෙන් ඇවිල්ලා තිබුණේ. ਸਰවඥාන්සේ ඒක බාහිර අරන් තියෙනවා. විවාහක ජීවිතය ගත කරන්න පුළුවන් කියලා. හැබැයි බුදුරජාණන්සේ කියලා තියෙනවා පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුනේ තියේදී Brahmacharya පටන් ගන්න. ඒක නිසා මේ සාමාන්‍යයෙන් ඔය නිසන්වලට ගිහිල්ලා උඟ දෙනෙක් කියනවා මේ රිලව් එහෙම නැත්නම් ඒ ඉන්න බල්ලෝ. ඒ හැසිරෙන ආකාරය දැක්කට පස්සේ ඉතින් උණ්ඩ කිසිම ලැජ්ජාවක්වත් අනේ මේ එළියද කරන්නේ අතුරේද කරන්නේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. අපිට නිකන් ඇඟ කුයි කුයි ගන්න. ඉතින් මොකද කරන්නේ? ඒක නිසා ඒවා මේ අපි දාගත්ත ශික්ෂාව ඒවට කියන්නේ ලෝකවජ්‍ය කියලා. ලෝකවජ්‍ය කියන්නේ නෑ සම්පඤ්ඤත්ති වජ්‍ය කියලා. ලෝකවජ්‍ය කියන්නේ ලෝකයාට පේන හොඳ නරක දෙකක් තියෙනවානේ. තමයි වෙතන බුදුරජාන්සේ පණවන ලද වැරදි. ඒව තමයි ඔය මොනාස්ටික් කෝඩ් කියලා ඉගෙන ගන්නෙ. කැමැති නම් ඉල්ල ගන්න. බුදුරජාණන් සිතින් පණවනද ශික්ෂාපද කාටවත් අනිවාර්යෙන් පටවන්නේ කැමැති නම් ඉල්ලගෙන බලන්න කොච්චර ශිෂ්ටාචාරයක් ඕනද ඒකට කොච්චර හික්මීමක් ඕනද මේ ශිල්පදේ ඉල්ලගෙන රකින්න එහෙම නැත්නම් අනිත් පැත්තට ශිල්පදේ අතහැරලා අනික් දේවල් කරාට කිසිසේත් බුදුහාමට අගෞරවයක් වෙන්නේ නැහැ ධර්මයට අගෞරවයක් වෙන්නේ නැහැ සංඝයට අගෞරවයක් වෙන්නේ නැහැ ශිල්පද අරගෙන කඩන්න යන්න එපා එතකොට බුදුරජාණන් වහන්සේට විරුද්ධ වුණා වෙනවා ධර්මයට සහ සංඝයට ඒ නිසා සික්කං අපච්චක්කය කියලා ශික්ෂාව ප්‍රතික්ෂේප නොකර මෛතුන සේවනයේ යෙදුනොත් පරාදයි ශික්ෂා ප්‍රතික්ෂේප කරලා මෛතුන සේවනට ඒකේ ප්‍රශ්නයක් නැහැ මොකද එහෙම බැඳිලා නැහැ නේ මේ වග වෙලා නැහැනේ. ඒ නිසා මේ මාතෘකාව හරි පුලුල් මාතෘකාවක්. මේ ඔය කියන කාමීත්‍යචාරේ ගාතාම ගැඹුරින් විස්තර කරනවා ස්ත්‍රියා ස්ත්‍රී පක්ෂයේ දොළොස් විසි ආකාරයට කඩනවා. විසි ආකාර කඩලා විවාහක අවිවාහක වශයෙන් කඩලා පුරුෂ පක්ෂයක් දාලා මෙන්න මේ මේ ටැක් වලට ගියොත් පුරුෂයාට කාමීත්‍යචාරයක් වෙනවා ස්ත්‍රියට කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ කියලා එමන් දන්නේ බුරුම ස්වාමීන් වහන්සේක පෙන්නලා දුන්න යම් යම් තැන්වලදී ඉතින් ඒක කියනවා බලනකොට පේනවා මේක කොච්චර <clears throat> පුලුල් විෂයක්ද ඉතින් ඒක මේ දන්නේ නැතුව ශික්ෂාපද සමාදන් වීම හෝ ඒ කටයුතු කරන්න යෑම නිකන් අහක තියෙන නයි රෙද්දාසේ දා ගන්නවා වගේ වැඩ. ඒ විෂය හරි යම විෂය හරි පුලුල් විෂයක්. හැම ආගමික පොතකම ඒක සඳහන් කරලා තියෙනවා. මේ සමාජයේ පවතින ආචාර ධර්ම පිළිගත්තා නම් ඒ ඒකෙදි ආචාර ධර්ම වලට ගරු කරුවේ නැති වුණොත් සමාජයේ උඹට දඬුවම් කරනවා. හැබැයි උඹට ආචාර ධර්ම පිළිගන්නේ නැතුව සමාජය පිළිගන්නේ නැතුව අරණ්‍යයට කැලේකට වෙලා ඉන්න පුළුවන් කවුරක්වත් එන්නේ නැහැ නීති දාන්න. අරණ්‍යයට මේ එළියට ආවනේ එහෙනම් නීතිය බාරගන්න. නැත්තම් වනචරවයක්. අරණ්‍යගත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක මානවයර තියෙන තාම අයිතිවාසිකම් මේ රටවල නැත්තරම් බෑ. එහෙම වන මේ අරණ්‍යගත වෙනවා කියන එක මෙහි <clears throat> කිසි විදිහකට පිළිගන්නේ නැහැ. පිළිගන්න බෑ. ලංකාවේ රටවල කරන්න පුළුවන්. ඒ නිසා ඒ කාමීත්‍යාචාරය කියන එකට සාපේක්ෂව කාම ආචාර කියන එක දැනගන්න. ඒ කාම ආචාර කියලා જાතියක් තියෙනවා. ඒ ආචාර කැඩීම මිත්‍යාචාර බවට පත් වෙනවා. ඉතින් ඒකෙත් ඒ විස්තර ටික ඒකෙදි ඉගෙන ගන්න තියෙන එකක් තමයි ඔය බුදුජානනාංශිකේ ඔය සත්තක නිපාතේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා එකක්. ඒකෙදි <clears throat> ස්ත්‍රියාවක් වුණොත් ඒ ස්ත්‍රියාව ස්ත්‍රී ආභරණ ස්ත්‍රී කටහඬ ස්ත්‍රී ලීලාව ස්ත්‍රී ලාලිත්‍ය ස්ත්‍රී ලිංගේ ඒ වගේ හතක් නිතරම පෙන්වන්න උත්සාහ කරනවා ඒ පෙන්නන හැම කෙනාම ඒ පුරුෂයෙක් පතන ගතිය තමයිලු එකේ තියෙන්නේ. ඒ පුරුෂයා පෙන්නව පුරුෂ කටහන පුරුෂ ආභරණ පුරුෂ ලීලාවල් පුරුෂ ආකල්ප එක්කෝගෙම කරන්න තියෙන්නේ ස්ත්‍රියවට කැමති වෙන ගතිය. එනිසා මේකන ලෝකේ කැමැත්තෙමුත් ආශිර් ආස්වාදයක් ලැබෙනවා නම් මේ මනුස්සයා කවදා ගැලවේවිද කියලා තියෙනවා. එතකොට අපි මේ ස්ත්‍රීයිති වාසිකම් පුරුෂයිති වාසිකම් කතා කරන්න හදනවයි කියලා කියන්නේ සංසාරේ තියෙන තද බැඳීමක්. ඒක manussකමේ නෑ එහෙම එකක්. එහෙම නැත්තම් කියන්න පුළුවන් උදයබ්බේ ඥාණයෙන් එහා පැත්තට ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. නියම ඇතිව නැති වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකට අර මම ස්ත්‍රී කියලා හිතාගත්තොත් මම පුරුෂය කියලා හිතාගත්තොත් ඒකට පුදුමාකාර ඒක පුරුෂ ලිංග පුරුෂ ආකාත ආකල්ප පුරුෂ කටහන ආභරණ හැසිරීම ඒ ඒ චාරිත්‍ර ඔක්කොම රකින්නේ ස්ත්‍රියකට තියෙන කැමැත්තක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඒ නිසා මේ ලෝක කවදද <coughs> මේ ගැහණු පිටිකම අතහැරලා manussකමට එන්නේ. හිතා ගන්න බෑ. මොකද හැම දේශපාලන ආර්ථික සමාජයකම කරන දේ ස්ත්‍රීන්ගේ ස්ත්‍රී ගතිය වැඩි කරලා දෙන්න හදනවා පුරුෂයන්ගේ පුරුෂ ගතිය වැඩි කරලා දීලා මේ දෙකවල අතර සම්භෝගයෙන් ඇති වෙන ආස්වාදය පුදුමාකාර උසස් දෙයක් බවට පත් කරන්න හදලා තාති බෝකිරීමක් කරනවා ඒක තමයි ටෙක්නොලොජි එකෙන් කරන්න පුළුවන්. ඉච්චරමයි ටෙක්නොලොජි එකෙන් කරන්න පුළුවන්. යටතල පහසුකම් වලින් කරන්න පුළුවන් ඔච්චරම තමයි. එහෙම නැත්නම් මේ අපි බලාපොරොත්තු වෙන දියුණුවේ ඒකට කියන්නේ මේ ලෞකික දියුණුව නැත්නම් මේ ලෝක වඩක කියලා වචක් බුදුහාම සඳහන් කරලා තියෙනවා. අවධාන ඵලයක් කියලා තියෙනවා බුදුහාම. ලෝක වඩකෝ සුසාන වඩකෝ. ඒගොල්ලෝ ඊටාම දක්ෂනට සෑයෙන දරුවෝ ගානක් හදලා මිනිකොත් ගාන වැඩි කරනවා කියන. තෝම් වල තියෙන සෝම්කොත් ගාන වැඩි කරනවා කියන. ඉතින් ඒක නැතුව මේ මේක මේ ස්වභාවය දැනගෙන තේරුම් අරගන්න යනවා නම් අපිට තේරෙනවා මේ සමාජය විසින් ඇති කරගත්ත මේ හරි වැරදි හොඳ නරක චාරිත්‍ර වාරිත්‍ර කියන දේවල් වලට කවදාකවත් හැප්පෙන්න යන්න එපා. හැප්පෙන්නේ කිව්වොත් මේ සමාජය ඉතාමත්ම විසමයි. මේක ගැලවෙන්නකම බුදුහාම දීලා තියෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හතර පටන් ගන්න ඉස්සලා කියලා තියෙනවා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව. ඊතින් කියන පස්සේ කවුරක්වත් එන්නේ නැහැ. මේ අරක කැඩුවා මේක කැඩුවා කියන්නේ මොකද සමාජයෙන් අයින් වෙලා ජීවත් වෙන්නේ. ඉතින් ඒකට අයිතිවාසිකමක් ඕන කෙනෙකුටම තියෙනවා. ඉතින් ඒක නිසා අපි එතනින් මේ ප්‍රශ්නෙට උත්තර නතර කරමු මම දන්නේ උත්තර ලැබුණාද කියලා. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ පළමුවන නේවාසික භාවනා වැඩසටහනයි. මේ සතියේ යෙදුන කමඨහන් සුද්ධ කර ගැනීමේදී ඔබ වහන්සේගේ උපදෙස් වලට සවන් දීමෙන් මගේ බොහෝමයක් භාවනා ගැටලු निराකරණය කරගතිමි. ඉදිරියේදී දිනකට පැයක සක්මනක් පැයක පරියන්කේ පරියන්ක භාවනාවකත් යෙදීමට අදිෂ්ඨාන කරගතිමි. මාගේ ප්‍රයත්නේ වන්නේ මාගේ ප්‍රශ්නේ වන්නේ අනාගතයේදී නැවත ඔබ වහන්සේ මුණ ගැසෙන තුරු අවශ්‍ය විට කමඨහන් සුද්ධ කර ගන්නා ආකාරයයි. සුදුසු උපදේශක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. අපි අමරනාථ දාමු ප්‍රශ්නේ. මගේ මගේ තියෙනවා මේ ඒ වගේ අඬන බබාලට ඊමේල් ඇඩ්‍රස් එකක්. ඒක දුන්නාට පස්සේ ඕන කෙනෙකුට ඕනම වෙලාවක ලියත හැකියි. මම මේ ඉඳලත් ওই ගිය ගමන් මම බලනවා කම්පියුටර් එකේ බබාලා කී දෙනෙක් අඬනවද කියලා. හැමදාම ඔය ඔයගොල්ලෝ ඔහොම ස්තුති කරනවා නම් ඇත්තටම මගේ කම්පියුටරේ සෝවාන් වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට. මේ ගහලල්ලා ඒක දැන් කම්පියුටර් හතරක් පහක් පාවිච්චි කරලා තියෙනවා එකක් අසෝවන්න ඕනේ නැහැ. වෙන්නේ නැහැ. ඒ නිසා ඊමේල් ඇඩ්‍රස් එක මේ මම දන්නේ අහිනාවේ ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ කොහොමද එහෙම චම අවශ්‍ය කරන්නේ මාව මම ඉල්ලීමක් කරනවා ඒක බැගෑවීමක් ටෙලිෆෝන් කරන්න එපා මට දැන් ටෙලිෆෝන් එකට මම ආන්සර් කරන්න ආන්සර් කරන්න වෙලාවක් නැහැ. හැබැයි මම ටෙලිෆෝන් එක පාවිච්චි කරනවා මගේ වාසියට. ඒකට වෙනම කෙනෙක් සල්ලි දාලා තියෙනවා. එනක හොඳම ලෝකේ තියෙන හොඳම ටෙලිෆෝන් එකක් තියෙනවා. මම ඒකෙන් වැඩ කරනවා. හැබැයි කවදාකවත් <clears throat> කෙනෙකුට මාව ටැප් කරන්න බෑ. මොකද මම කොහේ ඉන්නවද? හැබැයි ඊමේල් වලට මම වග වෙනවා. පහුගිය තතිය ඔය සතිපාසල් නිසා අඩු ගානේ ඊමේල් 15ක් මට මිස් වෙලා තියෙනවා. ඉතින් මේ ඊමේල් ලෝකේ ඉන්න කට්ටිය පුදුම වෙනවා. කොහොමද ඔබ වහන්සේගෙන් ඊමේල් එකක් මිස් වෙන්නේ කියලා. මිස් වෙන්නම බෑ. දැන් දැන්ටත් තියෙනවා 3 4ට කල් තියලා මම ලැබිලා තියෙනවා මට මේ කියව ගන්න වෙලාවක් නැහැ කියලා මම ඒ තරම්ම වග වෙනවා. ඒ නිසා කමටහන් සුද්ධ කරන්න අවශ්‍ය නම් ඊමේල් ඇඩ්‍රස් එක ගන්න. <coughs> එහෙම නැත්නම් සාමාන්‍ය තද බල ලැබුගින්නක් වගේ ලැබුගින්නක් වගේ වෙනවනම් මට ලියන්න. නෑ සාන පොඩි ගින්නක් වෙනවනම් අමරනාත් වගේ ගේතර තියෙන පය එක්ස්ටින්ගිෂර් එකක් අරගෙන වැඩේ ෂේප් කරගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා තුලින් ලක්බන අත්දැකීම් හෝ බණ හා සාකච්ඡා ශ්‍රවණය කරන විට ඇතිවන ප්‍රශ්න සැකමසු තැන් අසා දැන ගැනීම වරදක්ද මා තුල එවැනි ප්‍රශ්න බොහෝ විට උපදී. ඒ අවිද්‍යාව නිසා හෝ සුතමේ ඥානය අඩු නිසා විය හැකිය. උදාහරණ ලෙස භාවනාවේදී සිතුවිලි ලෙස අත්දකින අපේ රුචි අරුචිකම් නිසා අකුසල් වේවි යන මතය දැනට අවුරුදු දෙකක පමණ කාලයක් තුල තිබිනි. මෙවර එය විමසීම නිසා ඉදිරියට දැකිය හැකි විය. සෝවහන් වීම සඳහා විචිකිච්ඡාව දුරු කළ යුතු වත් මෙවැනි ප්‍රශ්න නිතර මතුවීම නිසා විටක මේ ගන්නා උත්සාහය ආපස්සට යෑමක් සිදුවේ යයි නිතර සිතේ. ධර්ම ඊයේ ධර්ම දේශනාවේදී අපට ඇතිවන ආබාධ සඳහා භාවනාව තුළින් ප්‍රතිකාර ලබාගත හැකි බව ඔබ වහන්සේ පැවසුවා. මාස දෙකක පමණ කාලයක විටින් විට බාහිර පරිසරයේ දකින්න බොඳ වීමකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගියත් ලෙඩක් නැති බව කියයි. නැත්නම් නැති කැරකිල්ලකට බෙහෙත් ගතිමි. අහම්බෙන් මෙන් අනිච්ච සංඥා අනත්ත් සංඥා ගැන අසන විට මෙය භාවනාවේ ප්‍රතිඵලයක්ද කියා සොයන්නට සිටුනි. අපි මේවා හඳුනාගන්නේ කෙසේද? විටක ඔබ වහන්සේ කියනවා දකින දේ හෙලි කරන්න කියලා. ඒ විට ඉදිරියට යා හැකි බව. නමුත් විටක ප්‍රශ්න අහන්න එපා කියනවා. දිගටම කරගෙන යන්න කියනවා. එසේ නොකරන්නට පෙළඹෙන්නේ ශ්‍රද්ධාව මදිකමත්ද? සමහර විට මෙවැනි ප්‍රශ්න ඇතිවීම නිසා මා කෙරෙහිම ද්වේෂයක් හටගන්නවා. බාහිර භාවනා නොකර ඉන්න හිතුවත් ඒක දැන් පුරුද්දට ගිහින් කාලසටහන කරනවා. සමහර සාමාන්‍ය ආතති අඩු බව දැනුණත් විචිකිච්ඡාව මගින් නිතරම ආතති ඇති කරනවා. ඉදිරියට යෑමට උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ප්‍රශ්න අහන්න එපයි කියන එක නම් මම කවදාකවත් කියන්නේ ප්‍රශ්න නැත්නම් අපි කොහේ කොට එන්නේ? මේමයි ති පොලිස් උසාවියට ගිහලා ක්‍රිමිනල් උසාවියේ නඩු දාන්න යන්න එපා. එනිසා ප්‍රශ්න අහන්න ඕනේ අදාළ තැනකදී විතරයි. මේ වගේ තැනකදී අපි ප්‍රශ්න අහන අහන්න යන්නේ අපි අහන්නේ Tamange අත්දැකීම ගැන විතරයි කතා කරන්නේ. ඒක සාමාන්‍ය ප්‍රකාශයක්. නමුත් විචිකිච්ඡාවයි මේ තියෙන්නේ කියලා දන්නවනම් ඒක විශාල ලාභයක්. මේ කාමච්ඡන්දය ආපෙලාවේ මේ මයිලක තියෙන කාමච්ඡන්දය කියලා දන්නවනම් ඒ කනගාටු වෙන්න දෙයක් නෑ. ඒක ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය. අස්පන අපිට දැන් තමයි දකින්න මේ තියෙන කාමච්ඡන්දය කියලා. ඒක විචිකිච්ඡාවක් තියෙනලා දන්නවනම් ඒ ලොකු ලාභයක්. ඒ කවුරුත් කිව්වට විචික විචිකිච්ඡාව ගැන වෙන්න තියෙන විචිකිච්ඡාව ගැන දැනන වැඩක් නැහැ. මේ විචිකිච්ඡාව එළියට ඇවිල්ලා මේ දඟලන වෙලාවේ දන්නවනම් ඒක උත්තරයක් මිසක් ප්‍රශ්නයක් නෙවෙයි. එචයිල සතුටු වෙන්න අනේ මට ඉතර මේ <clears throat> මේක විචිකිච්ඡාව කියලාවත් දන්නේ දැන් මේක විචිකිච්ඡාව දන්නවා වරේ. පුළුවන් තරම් ඇවිල්ලා මට විචිකිච්ඡාවම ඔළුව අන්දබන්ද වෙන හැටි දකින්න අරින්න. ඒකට සතුටු වෙන්න මිස විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දැකීම පශ්චාත්තාවයක් වෙනවා නම් මම කියනවා සදාචාරවාදී කියලා. ඒ සදාචාරවාදයත් එක්ක ඉදිරියට යන්න බෑ. ඉතින් එතකොට අපිට ධර්මානුපස්සනාවට යන්න බෑ. ඒ නිසා විචිකිච්ඡාව දන්නවනම් ඒ කායानुපස්සනාවත් නෙවෙයි වේදනානුපස්සනාවත් නෙවෙයි චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාව තියෙන්නේ. හැබැයි ඒක සතුටු වෙන්න ඕන. මට දැන් තියෙන විචිකිච්ඡාව මම දන්නවා. මේ ලියලා තියෙන හැම වෙනකොට මට ද්වේෂයක් එනවායි කියලා. එහෙම වෙනවා මේ විදිහට සූදානම් මනසකින් ගියේ නැත්තම්. නිසා විචිකිච්ඡාව දැනගැනීමෙන්මයි විචිකිච්ඡාව විනිවිද යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉදිරිපත් වෙච්ච නැති විචිකිච්ඡාවක් හරහා විචිකිච්ඡාව තේරුම් ගන්න බෑ සාහන්දෘෂ්ටික වශයෙන්. නිසා මේක සාහන්දෘෂ්ටික සූත්‍රයට දාලා තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම භාවනා වැඩමුළුවේදී මෙබඳු ප්‍රශ්නයන් නැගීම ගැන පළමු කොට සමාවායිදිමි. කාලය වැඩි වැය කරන්නේ නොමැතිව ඕ හෝ නැ යන වශයෙන් පිළිතුරක් ලැබුණාද සෑහීමකටපත් වෙමි. භික්ෂූන් වහන්සේලා හට අකැප දෙයක් පිරිකර වශයෙන් පූජා කිරීමෙන් ගිහියන්ට වැඩක් හෝ පාපයක් සිදුවේද? තෙරුවන් සරණයි. ඒ අර අපේ පැත්තේ අම්මා ඉන්න කාලේ කියනවා මේ උපාසකම්මගේ උපාසක මහත්තයෙක් ගියක් හදලා ඒ ගෙදර මේ හාමුදුර කෙනෙක් වස්වැසව. වස්වැසල ඉවෙනකොට හාමුදුර උපාසකම්මත් එක්ක පොඩි පොඩි අනවශ්‍ය සම්බන්ධකමක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ යාම වාසක මහත්තයා ලොකුවට කට්ටපින්කම පූජා කරලා හරි ගසලා අටපිරිකරක් පූජා කරලා එතන මෙතන උපාසකම අත්පින් අරගෙන ගිහලා ඒකත් පූජා කරා. ඊට පස්සේ කටින බින්කමත් ඉවරයි දීගෙත් ඉවරයි. උපාසකමත් උපාසකමත් සෑහෙන කාලයක් කැන්ඩිඩේට් කෙනකන් එනකම් බලන්න ඉඳ ඇති මං හිතන්නේ. හම්බුණා gediya පිටේ පැරන් ගිහලා පූජා කරාලු. ඉතින් කැපා කැප භාවේ නම් මට කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ වාගේ මාරු ප්‍රශ්න තියෙන්නේ මේ සංඝය ඇසුරු කරන්න ගියාම එක මිනිසෙක් කිව්වලු මේ මේ බලපං උඹලම් බලම හරකෙක් වගේ මේ බොනවා ඒ වුණාට කවදා හරි මේ හරකෙකුට වතුරයි රායි දීලා බලපන් හරව කවදාවත් රාබනවද වතුර නෙපන්නේ ඒක අරුකල ඒකනේ යක ඌට හරක කියන්නේ තිය දෙක ඒක නිසා ඔය කැපා කැප භාවය සංඝහට තියෙනවා විනේ ගිහියට තියෙන එක ගිහියගේ තියෙන මට්ටමේ හැටියට තමයි තේරුම් ගන්න. ඒක නිසා මේ වගේ දේවල් වලට කාටවත් උත්තර දෙනව උ නැහැ උත්තරයක් දී ගන්න අමාරුයි. ඒ නිසා මේ වෙන ක්‍රමයකුත් නැහැ. මේකමයි තියෙන ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරමයි තියෙන්නේ. ඒ නිසා කරගෙන කරගෙන යනකොට හැම වෙලාවෙම විවෘත මනසකින් කටයුතු කරන්න මොන හරි කවුරු හරි කිව්වොත් ඒකේ හේතු යුක්තිය යුක්තිසල කබලන. හේතු යුක්තිසල කබල තේරුම් ගන්නව ඇර මේක පැකට් එක පිටින් දෙන්න විදිහක් නැහැ. අවස්ථාවේ හැටියට තේරුම් ගන්න පුළුවන් භික්ෂුවකට තියෙන ඒ නීති ටික නැත්නම් උපසම්පදා භික්ෂුවකට ඊට හරි සැර ඊට වැඩි හුඟක් වැඩි භික්ෂුණියකට ඒ ඒ නීති ටික දිහා බලනකොට ඒකේ ඒ කොලේක ලියලා නීති තිබ්බට ඒකේ shades of meaning ඒකේ අර්ථ ඡාය ගත්තාම පුදුම අර්ථකතන තියෙනවා. ඒක නිසා තමයි සියන්නිකාය, රාමඤ්ඤනිකාය, අමරපුරනිකාය, අර ගුරු කුලේ මේ ගුරු කුලේ කියලා දීලා තියෙන හැම ඒ විනය විවස්ථාවකටම අර්ථ ඡාය තියෙනවා. ඉතින් හරි අමාරුයි ඔය කියන කතාවේදී මොකද්ද මේක වෙන්නේ කියන බෑ කේස් එකක් ගන්නවා නම් මෙන්න මේකයි උනේ කියලා එහෙනම් පුළුවන් කියන්නේ අපේ ගුරුකුලේ ඔකට ගන්න මෙන්න මේකයි කියලා එහෙම තමයි පොදු උත්තර දෙන්න අමාරුයි ප්‍රශ්න අවසන් හමුදුරනේ